කෙටි ප්‍රශ්නයක් තියෙනවා තාම හැමදෙරනේ මේ උභාන්සාර නිගණ්ඨය ගැන දේශනා කරා. දැන් ඒ කියන්නේ මට මට ඇත්තනම මේ මං ඉස්කෝලේ පොතපතෙන් දැනගත්ත ටික තමයි නිගණ්ඨය ගැන. ඊට පස්සේ මේ මට ඇත්තටම මේ නිගණ්ඨ නිගණ්ඨ පවුලකින් පැවතෙන යාළුවෙක් හම්බුණා ඉන්දියාවේ කෙනෙක් මේ වෙන රටකදී. මම ඊට පස්සේ යාගෙන් ඇහුවා දැන් මේ නිගන්ටෝ මෙහෙමද මොකද්ද ඔයගලන්ගේ දැන් தත්ත කියලා. බලනකොට මේ අපේ හඳුරන්නේ ඒගොල්ලෝ බෞද්ධ වෙලා වගේ කියලා මට තේරුණේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මොක්ෂය ගැන මොක්ෂය කියලා එකක් වෙන විශ්වාස කරනවා. ඒගොල්ලෝ අර මේ ජෛන මහාවීර කියන්නේ තව බුදු කෙනෙක් සියලු දෙනා නෙමෙයි බොහෝ දෙනා ඉතින් ඒ බෞද්ධ ආభాෂයත් එක්කලා ඒකල සැකසලා තියෙන්න පුළුවන්. එතකොට දැන් කතෝලික අය, Hindu අය ගොඩක් දෙනා බුදුදහමට එන්නේ. ඒ වගේ ඉතින් නිගණ්ඨ අයත් ඒකටත් එන්න පුළුවන්. දැන් අර කවුද ඉන්දියාවේ ලොකු පිරිසක් එකවර බුදුදහම වැළඳගත්තේ අම්බෙක්කාර් අම්බෙක්කාර්තුමාගේ ශ්‍රාවකයෝ. එතකොට ඒ වගේ හුඟක් දෙනා පසු කාලේ ඉනව දහමට හැරෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මුල් ආගම මොකක් වුණත්. ඉතින් ඒක සියලු දෙනාට සාධාරණ නෑ. යම් පිරිසක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ලෝකේ යම් ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ටික ටික ඒ දහම සොයන, ඒ දහමට නැඹුරු වෙන ගතිය. නෑ බෞද්ධ වීමම නෙමෙයි අපේ හඳුරන්නේ. මට වෙන්නේ නිගණ්ඨාගම බෞද්ධාගමෙන් අර Hindu අය කරා වගේ ඒගොල්ලන්ගේ ප්‍රතිශතය තාම වැඩි. ඒගොල්ලෝ බුද්ධ ඒගේ බුදුහාමුදුරන්ගේ අදහස් ටික අරගෙන ඒගොල්ලන්ගේ ඒක ඇතුලේ තියෙන අපේ එක වගේම නිකන් මුලා වෙනවා වගේ ඒක තට්ටක ඇහුවා මම ඔබන්සට ඔන්නම් ලින්ක් එක වන්නා. ඒ කියන්නේ මේ බුදවරු අපේ එක එහෙම් පිටින්ම අරගෙන වගේ මට නිකන් එහෙම දැන් ඒ කියන්නේ උතන දැන් අපි දන්න විදිහට අර බුදුරජාණන් වහන්සේත් එක්ක නිතරම ගැටිච්ච වැඩිපුරම ගැටිච්ච පිරිසක් වගේනේ. ඒක ළඟ ආරාම හදන්න. ඒකට කියන්නේ සමාජානුයෝජනය. එතකොට ඒගොල්ලෝ ඒ පවතින සමාජයේ පවතින දේවල් වලට වැඩි ඇගීමක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒව අවශෝෂණය කරගන්න. දැන් අපි හිතමු දැන් පල්ලියත් ඒක කරනවානේ. ඒගොල්ලෝ යම් රටකට ගියාම ඒ සංස්කෘතියට අනුයෝජන මේ ඒකත් එක්ක ඒකාබද්ධ වෙනවා. එතකොට ඒකත් එක මුහු වෙනවා. මුහු වෙලා එතකොට තමයි ඒගොල්ලන්ට පවතින්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් බුදුදහමේ ගොඩාක් જાති දැන් සමහර පල්ලි මම පහුගිය කාලේ දේශනත් මම ඇහුවා පටිගත කරපුවා. එතකොට බුදුදහමේ දේවල් උගන්වනවා. ධම්මපදේව උගන්වනවා. එතකොට උගන්වලා ඒගොල්ලෝ ජේසුස් වහන්සේ කියපු දේ මෙහෙම කියලා තියෙනවා. හැබැයි ඒක කියලා තියෙන්නේ මෙන්න මේ අර්ථයෙන් කියලා අලුත් අර්ථ ගන්වනවා. ඒ විදිහට ගොඩාක් එහෙම නැති වුණොත් පැවැත්මක් නැහැ කියලා දැනුණොත් ඒගොල්ලෝ අනුයෝජනය වෙන්නට පටන් ඉතින් එතන ඒගොල්ලන්ගේ අවංක අදහස නිවැරදි දේ තේරුම් ගන්න එක නොවෙන්න පුළුවන්. හැබැයි පැවැත්ම සඳහා බොහෝ දේවල් එහෙම කරනවා. සමහර කෙනෙක් අවබෝධයෙන් මේ පැත්තට හැරෙනවා. එහෙමයි අපේ අම්බරනේ වංශයට බොහොම පිං පැහැදිලි කිරීම වලට අවසරය පහත්.